මෛත්‍රී ආනාපාන සති අසුබ ආදී භාවනා වල අප නිතර යෙදෙනවා. ඒත් එක්තරා සීමාවක් තුල ඒ නතර වෙනවා. ඒවා ක්‍රමවත්ව සමාධියක් ඵලයක් ලබනසේ කරගෙන යන ආකාරය පැහැදිලි කරන්න කියලා කියනවා. ඉතින් මේකදී ඒක තමයි මොකද දැන් ධම්මෝච යතා ධම්මෝ යතා අත්තෝ තථා පටිපජ්ජේතබ්බන්ති. දේශනා කරන්නේ ධර්මයේ ධර්මයේ හැටියට දැකලා අර්ථය දැකලා ඊටම පිළිපදිනවා. දැන් මේ කර්මස්ථානයක් වඩනවා කියන්නේ පිළිපදිනවා. මෛත්‍රී කර්මස්ථානයක් හෝ ආනාපාන සති කර්මස්ථානයක් හෝ අසුභ කර්මස්ථානයක් හෝ වඩනවා කියන්නේ පිළිපැදීමේ වැඩට බැහැ. දැන් මේ ධර්මයේ ධර්මයේ හැටියට දැකලා ආර්ථවත්ව දැකලා වහනේ මේකට බහින්නේ. ඒකවරයි ප්‍රතිඵලයක් එන්නේ. එහෙනම් මොකද්ද මෛත්‍රිය කියන්නේ? මේකේ තියෙන හරය මොකද්ද? මේකෙන් තියෙන ප්‍රතිඵලය මොකද්ද? මට වෙන වැඩ මොකද්ද? කොහොමද මේ වැඩ වෙන්නේ? ලෝකයට වැඩ වෙන්නේ මොකද්ද? කොහොමද මේ ලෝකයට වැඩක් වෙන්නේ? අයහපතක් නොවන්නේ කොහොමද? යහපතක් වෙන්නේ කොහොමද? මේ ආදි වශයෙන් විග්‍රහ කරලා අර්ථවත් දැනගන්න ඕනේ. යථාර්ථය දැනගන්න ඕනේ. ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ. ඊට පස්සේ පිළිපදිනකොට මාර්ගය වැදෙනවා. අනුපාදු ඒකයි. ආනාපාන සතිය මොකද්ද ආනාපාන සතිය කියන්නේ? ඒකේ මොකද්ද කරන්නේ? ඒක නිවන් දකින්නේ කොහොමද? ඒකේ සතර සතිපට්ඨානෙ කියන්නේ මොකද්ද? ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ තියෙනවා කියලා බුද්ධාම දේශනා කරනවා. නමුත් දැන් ඒතකොට අපි අද මොකද්ද කියන්නේ? ආනාපාන සතිය ටිකක් වල්ලා හිත සමතේ ඉන්නාට පස්සේ විදර්ශනා භාවනා කරන්න කියලා මෙහෙම එකක් කියනවා. මේ සතර සතිපට්ඨානයේ පූර්ණ වශයෙන් ආනාපාන සතිය තියෙන නම් ඒක වල්ලා වෙන එකක් කරන්නේ මොකද? ඒක නිවන් මාර්ගනේ. මහන්නේ එකම ධර්මයක් වඩනවා. එකම ධර්මයක් වඩනකොට තුනක් පූර්ණේ වෙනවා. තුනක් පූර්ණේ කරනකොට හතරක් පූර්ණේ වෙනවා. හතරක් පූර්ණේ කරනකොට හතක් පූර්ණේ වෙනවා. හතක් පූර්ණේ වෙනකොට විඥා විමුක්තියන ඵලය ලැබෙනවා. ඒ එකම ධර්මේ නම් ආනාපාන සතිය. ආනාපාන සතිය එකම ධර්මයේ වදලා විඥා විමුක්ති ඵලයේවත් අරිහත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. එහෙනම් ඒක මොකක්ද ඒක? එහෙනම් අද මොකද අපිට කියන්නේ ආනාපාන සතිය කියන සමත භාවනාව කොහොම ටිකක් වඩලා ඉවරලා හිටන් ඊට පස්සේ විදර්ශනාවට වයින්ද? සමත විදර්ශනාව වලන්න කිව්වේ එහෙමයි. ඒ වගේ උගන්වනවා. ගුජරාණන් හන්සේ දේශනා කරනවා නම් ආනාපාන සතිය කියන්නේ සතර සතිපට්ඨානයයි ආනාපාන සතිය සතර සතිපට්ඨානෙම තියෙනවා කියවනවා. සතර සතිපට්ඨානේ ඒකායනෝ අයම් බික වේමග්ගෝ සත්තානා විසුද්ධියාය ශෝක පරිදේවානම් සමතික්කමාය ඥායස අධිගමාය නිබ්බානස සත්‍ති කරුණත්තාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන මාන්නේ මේ එකම මාර්ගය ඒකායනෝ වෙන අයන සංඛ්‍යාත එකම මාර්ගයක් තියෙනවා ඉවලට ඒ වගේම සත්‍යයගේ විසුද්ධියට ශෝක පරිදේවයන්ගේ සමතික්‍රමයට ඥායස අධිගමාය එහෙනම් මේ නිවන් සඳහා අවශ්‍ය කරන ඥානී නැගීමට නිබ්බානස සත්‍ය කිරියාය මේ නිවන ප්‍රත්‍යක්ෂ කිරීමට යද්දන් චත්තාරම සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන ඉතින් ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ තියෙනවා කියලා පැහැදිලිව දේශනා කරනවා ඉතින් ආනාපාන සතිය වලම නිවන් දකින්න පුළුවන් පැහැදිලිවම දෙනවා එකම ධර්මයක් වටනා මේක වැඩනවා කියලා ඒතකොට ඒ ආනාපාන සතිය මොකක්ද අන්න ධම්මෝච යථා ධම්මෝ යථා අත්ථෝ කියන ටික පූර්ණේ කරගත්තා ආනාපාන සතිය මොන ධර්මයක්ද කොහොමද නිර්වාණ ධර්මයක් වෙන්නේ? මොකක්ද ඒකේ අර්ථය? කොහොමද ඒක අර්ථවත් විග්‍රහ කරගන්නේ? අන්න ඒ ටික තේරුම් ගත්ත කෙනා ආනාපාන සතිය වැඩුවොත් එයාට මාර්ගය වැඩෙනවා. අසුභ භාවනාව මොකද අසුභ කියන්නේ? ඒකෙන් කොහොමද නිවන් දකින්නේ? ඒක දැනගන්න ඕනේ. විස්තර කරලා දැනගත්තට පස්සේ තේරුම් ගන්නවා අසුභ භාවනාව නිවන් මාර්ගය. මෙහෙමයි අසුභ භාවනාව වල නිවන් මාර්ගය කියන අසුභ භාවනාව මෙහෙමයි වෙන්නේ. ඒක වඩනකොට මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඒක ඇත්තක් තියෙනවා. පච්චත්තා වේතබ්බෝ විඤ්ඤෝ කියන ගුණයට ගෝචර. ඥානෙට ගෝචර වෙන්න ඕනේ. එහෙනම් ඒකට ගෝචරලා බලනකොට පේනවා කාගේවත් අහන්න ඕනේ නැහැ. ඊට පස්සේ අහගත්තාට පස්සේ දැනගත්තාට පස්සේ ඒක නිවන් මාර්ගද කියලා. ඒක නිවන් මාර්ගක් නෙමෙයි කියලා කවුරු කිව්වත් පිළිගන්න හේතුත් නැහැ. Taman දැකලා තියෙන එක නිවන් මාර්ගක්. කාගේවත් කිව්වට විශ්වාසයකටත් නෙමෙයි. න්‍යාය ධර්මයේ දැක්ක නිසා. අන්‍යයන්ට මේ කර්මස්ථානය කියනකොට මේක න්‍යාය ධර්මයේ දකින්න ඕනේ. මේක නිවන් මාර්ගක් වෙන්නේ කොහොමද? ඒකෙන් හිත වැඩෙන්නේ කොහොමද? මේ වෙනස වෙන්න හේතුව මොකක්ද? මොකක්ද ඒකට මුල් වෙන්නේ? කොහොමද ඒකට මුල් වෙන්නේ? මේවා ඒ කියන්නේ විග්‍රහය දැනගන්න ඕනේ. තේරුම් අරගෙන වඩනවා නම් ඒක ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ඒ නිසා මේවා ඔක්කොම මේ මෛත්‍රී ආනාපාන සති අසුබ මේවා ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. ඒ සැබඳු බුදුමගේ කලිලිලක කියන පොතේ විග්‍රහ කරලා තියෙනවා. බලාපොරොත්තු තියෙන හුඟක් වෙලා යන්නේ නැහැ නේද මේවා. මේ හුඟක් විග්‍රහ කරන්න වෙනවා. ඒ සීමාවක් තුළ මේ භාවනාව කියලා නතර වෙන්න හේතුව එයින් එහාට අවබෝධයට ගෝචර වෙන්නේ නැති නිසා. අවබෝධයට ගෝචර වෙලා තියෙන නම් එන්නේ ටික වැඩෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථානයක් ගන්න ගියාම බුදුරජාණන් වහන්සේ මාතෘකාවක් වශයෙන් දේශනා කරනකොට ඒ භික්ෂුන් වහන්සේලා ඥානවන්ත නිසා ස්වාමීනි මට වැටුණා මට වැටුණා කියලා කියනවා. එනම අහන කියන්න කියනවා. ඉනි විග්‍රහ කරලා කියනවා. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා කියනවා බොහොම හොඳයි. දැන් කියලා වළඳන්න අරන් රුක්ම ශුන්‍යාගාරය දිනවා. ඊළඟ කොහොමද ගන්න සති ගානක් ඇතුළත අත්දැකලා අරිහත් ඵලය ප්‍රකාශ කරනවා ස්වාමීන් කළ යුතු සියල්ල කළා බ්‍රහ්මචර්යය පූර්ණේ කළා මිනිමතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියන යථාර්ථය පෙන්නනවා ඉතින් ඒ වගේ තිබිච්ච ක්‍රමය ගොඩාක් ඉගෙන ගත්තේ නැහැ ඉගෙන ගත්ත එක ධර්මයක් ඇත්නම් ඒ භාවනාව හරියාකාරව තේරුම් ගත්තා ඒකේ නිවන් ලැබෙන හැටි දැක්කා නිවට ගෝචර වෙන්නේ මෙහෙමයි සාර්ථක සාර්ථක සම්පජන්‍ය ඒක සාර්ථකත්වයක් කියන්නේ මෙහෙමයි සාර්ථක ක්‍රමයක් වෙන්නේ සප්පාය මෙහෙමයි සප්‍රාය වෙන්නේ ඒකට ගැලපෙන්නේ. ඒකට පෝෂණයට හේතු වෙන්නේ. ගෝචර. නිවන් මාර්ගයට ගෝචර කර්මස්ථානයක් වෙන්නේ මෙහෙමයි. අසම්මෝ. මුලාවටපත් වෙන්න නැති වෙන්නේ යන්න පුළුවන් කාගෙවත් අහන දෙයක් නැහැ. මේක හරි කියමකට වැටුණා මෙන්න මේ කතාව. අන්නේ කාරණා හතරෙන් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වෙලා ඕනේ කර්මස්ථානයක් වළංගු. ඒතකොට මේ මාර්ගය වැඩෙනවා.